ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 පරයෝ දපනං ඒතං බුද්ධාන ශාසනං තී සද්ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විකාශනය කරනු ලබන සූත්‍ර දේශනා මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. බොහෝ පිරිසක් මේ සූත්‍ර දේශනා මාලාවට භෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් ගෞරවයෙන් සම්බන්ධ වෙන බව අපි දන්න කාරණයක්. ඉතින් බොහෝ පිරිස මේ සූත්‍ර දේශනා ස්වාමින් වහන්සේලා දේශනා කරනකොට ඒ ධර්ම කාරණා මතක තියාගන්න උත්සාහ කරනවා. ඇතැම් පිරිස් මේ දේශනාවල සඳහන් වෙන ධර්ම කාරණා සතහන් කර ගනිමින් ඒවා නැවත නැවත පිරික්සමින් මෙනෙහි කරමින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ පිරිසට අපි බොහෝම ආශිර්වාද කරනවා ප්‍රශංසා කරනවා තථාගත වචනයට ගෞරව කිරීමක් වශයෙන් මේ පින්වත් පිරිස ඒ ධර්මයට දක්වන ගෞරවය නිසා මේ සූත්‍ර දේශනාවත් ආරම්භයේදීම අපි මේ පින්නතුන්ට ආරාධනාවක් කරනවා අද දවසෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැම දෙනාගේම ජීවිතයට බොහෝම වැදගත් ධර්ම කාරණා රාශියක් අඩංගු වෙන සූත්‍ර දේශනාවක්. මුල ඉඳලම මේ දේශනාව බොහෝම වමනාවෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරමින් ඒ ධර්ම කාරණා මතක තියාගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න මේ කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි විශේෂයෙන්ම මේ ජයමග රූපවාහිනී නාලිකාවේ විශේෂ දේශනා මාලාවේ නියම බලාපොරොත්තුව ඉටු වුණා වෙන්නේ විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152 මූලික කරගෙන තමයි මේ දේශනා මාලාව සිදු වෙන්නේ මුල ඉඳලම මේ දේශනාවට ඇහුම්කන් දුන්න පිරිස හොඳට දන්නවා දැන් මේ සූත්‍ර පිටකය තුල මජ්ක්‍ධිම නිකාය කියන්නේ මොන වගේ සූත්‍ර ඇතුළත් ධර්ම පරයායටද ඒ වගේම එහි අන්තර්ගත සූත්‍ර කොපමණද ඒවා බෙදා දක්වලා තියෙන කොයි ආකාරයටද කියලා හොඳ වැටහීමක් තියෙනවා දැන් මේ වෙනකොට අපි මූල පණ්ණාසකේම අවසන් කරලා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේට අයිති රාජ වර්ගයේ සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි රට්ඨපාල සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ නම ඇහෙනකොටම මීට කලින් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු පිරිස් ඇති. ඒ වගේම පරිශීලනය කරපු පිරිසක් ඇති. බොහෝම බෞද්ධයෝ අතර ප්‍රකට ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් තමයි මේ රට්ටපාල සූත්‍රය කියලා කියන්නේ. මොකද මේ රට්ටපාල සූත්‍රය විවරණය වෙන්න මූලික වෙච්ච නිධාන කතාවක් තියෙනවා. ඒ නිධාන කතාවත් හරිම ලස්සනයි. රට්ටපාල කුමාරයා මුල් කරගෙන පසුව ප්‍රවෘජ්ජාවටපත් වෙච්ච මේ රට්ටපාල ස්වාමින් වහන්සේ මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව විවරණේ වෙන්නේ. ඉතින් මේ රට්ටපාල සූත්‍රය විවරණය වෙන්නේ කුරු රට චුල්ල කොට්ටිත නම් නියම් ගමෙහි ප්‍රධානියා තමයි මේ රට්ටපාල කුමාරයාගේ පියා මේ පවුලට හිටපු එකම දරුවා තමයි මේ රට්ටපාල කුමාරයා විශේෂයෙන්ම ඔවුන් ගැන ආචාර්යයන් වහන්සේලා සඳහන් කරන මතය තමයි මේ රට්ටපාල කියන නම ලැබෙන්න හේතුව මුළු ප්‍රදේශයටම මුළු රටටම නියඟයක් ආවත් සාගතයක් ආවත් ඔවුන්ට එක දිගට සලකන්න තරම් ඒ මුළු රටටම සලකන්න තරම් ධනයක් හිමි පවුලක් තමයි මේ රට්ටපාල පවුල කියලා කියන්නේ. එතකොට මේ සියලුම ධනේ උරුමකාරයා තනි හිමිකාරයා තමයි රට්ටපාල කුමාරයා. ඉතින් මේ රට්ටපාල කුමාරයා වාසය කරපු මේ කුරු රට චුල්ලකොට්ටිත කියන මේ නියම් ගමට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා සද්ධර්ම චාරිකාවේ. මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තිබුණා. බුදුරජාණන් වහන්සේ බොහෝ විට ධර්ම චාරිකාවේ වඩිනවා. සමහර විට යොදුන් ගණන් දින සති මාස ගණන් ධර්මචාරිකාවේ වැඩම කරනවා. එහෙම ධර්මචාරිකාවේ වැඩම කරපු අවස්ථාවක තමයි කුරු රට මේ චුල්ලකොට්ටිත කියන නියම් ගමට සම්බන්ධ වෙන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ චුල්ලකොට්ටිත ගමේ එක්තරා ප්‍රධාන ශාලාවක පිරිසට ධර්ම දේශනා කරනකොට මේ ආරංචිය ගියා රට්ටපාල කුමාරයාට. කොහොමද ආරංචිය යන්නේ? ශාක්‍ය වංශයෙන් නික්ම ප්‍රෞජ්‍යාවට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච සර්වාඥයන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. ඒ වගේම උන්වහන්සේ භාග්‍යවත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියමින් කියනවා උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. එතකොට මේ රට්ටපාල කුමාරයාටත් හිතුණා අදහසක් ආවා මෙච්චර ගුණ කියන මෙච්චර මේ ගුණයන් කතා වෙන මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය අහන්න වටිනවා. මමත් උන්වහන්සේගේ ධර්මයේ ඇහුවොත් හොඳයි කියලා හිතාගෙන ඒ ශාලාවට ගිහිල්ලා කොනකින් වාඩි වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙම ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ රට්ටපාල කුමාරයාගේ හිතේ වෙනසක් වෙනවා. මොකද්ද වෙන වෙනස? බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරන මේ කාරණා රට්ටපාල කුමාරයාටත් වැටහෙන්න පටන් ගන්නවා. ඇත්ත නේන්නක්. භාග්‍යවතුන් වහන්සේ මේ කියන කාරණා ඒකාන්තයෙන් ඇත්තක්. අනේ මටත් උන්වහන්සේ මේ ලබාගත් සුවය සැනසීම ලබා ගන්නට ඇත්තම් මොන තරම්ද කියලා කල්පනා කරනවා මමත් මේ ගිහිගේ ඉන්න එක අතාරින්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශාසන භ්‍රමචර්යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සුවය ගිහි ජීවිතේ ඉඳලා මට ළඟා කරගන්න අමාරුයි අපහසුයි ඒ නිසා මමත් ප්‍රෝඥාවටපත් වෙන්න ඕන මහාන උපසම්පදාව ලබන්න ඕන කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකක් පසකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මටත් මේ ශාසනයේ මහාන උපසම්පදාව දෙන්න ස්වාමීනි මමත් මහාන කරන්න එතකොට මේ ශාසනයේ නීතියක් බුදුරජාණන් වහන්සේ පනවලා තිබුණා දෙමව්පියන්ගේ අනුදැනීමකින් තොරව කිසිම කුල පුත්‍රයෙක් සසුන්නත කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු නීතිය බුදුරජාණන් වහන්සේත් කොයිම වෙලාවකවත් කඩකලේ නෑ. බුදුරජාණන් වහන්සේත් ඒ ඒ විදිහටම පිළිපැද්දා. ඒ නිසා කියනවා රට්ටපාලය මේ ශාසනයේ පැවිදි වෙන්න නම් දෙමව්පියන්ගෙන් අනුදැනුම ඕනේ. අම්මලා තාත්තලාගේ කැමැත්ත තියෙන්න ඕන. එහෙම අම්මා තාත්තගේ කැමැත්ත නැතුව පැවිදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නුඹ අම්මා තාත්තගෙන් කැමැත්ත අරගෙන එන්න. හොඳයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා රට්ටපාල කුමාරයා තමන්ගේ නිවසට ගිහිල්ලා අම්මා තාත්තට කියනවා පියාණනි මව්තුමියනි මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. උන්වහන්සේගේ ධර්මයේ මුලත් පිරිසිදුයි. උන්වහන්සේගේ ධර්මයේ මැදත් පිරිසිදුයි. උන්වහන්සේගේ ධර්මය අගත් පිරිසිදුයි. උන්වහන්සේ දේශනා කරන ධර්මය ඒකාන්තයෙන් සත්‍යයි. ඒ මට වැටහෙනවා. ඒ වගේම ඒ මම නුවණින් අත්දකිනවා. මටත් ආසයි උන්වහන්සේ ලබනේ සෝය ලබා ගන්න ඒ ශාසන භ්‍රමචර්යාව පුරන්න ඒ නිසා මට මහාන වෙන්න ඕන. මට මහාන වෙන්න යන්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. එතකොට මේ රට්ටපාල කුමාරයාගේ අම්මයි තාත්තයි කල්පනා කරනවා අපට ඉන්නේ එකම දරුවා. අපි බොහෝම ආදරයෙන් අපි බොහෝම සෙනෙහසින් ඇති දැඩි කලේ. ඒ විතරක් නෙමෙයි අප සන්තකේ මහා විශාල ධනස්කන්ධයක් තියෙනවා. ඒ විශාල ධනස්කන්ධයට එකම උරුමකාරයක් ඔබ. ඒ වගේම තමයි මේ රට්ටපාල කුමාරයා විවාහ වෙලා හිටියේ වෙනකොට. නමුත් දරුවෝ හිටියේ නැහැ. ඒතකොට කල්පනා කරනවා ඉතින් ඔබගෙන් පස්සේ මේ ධනිය පවරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ඔබට පැවිදි වෙන්න අවසර දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ මේ වස්තුව ඔබට මනාසේ ඍසිසේ ඔබ පරිහරණය කරමින් පුළුවන් තරම් පින් කරන්න. ඒ නිසා දැම්ම පැවිදි වෙන්න හිතන්නවත් එපා. අපේ මරණයෙන්වත් ඔබගෙන් වෙන් වෙන්න අපි කැමති නෑ. අකමැති. එහෙව් එකේ කොහොමද කියලා අහනවා ඔබව අපි මහාන කරලා මේ පැත්තකට වෙලා ඉන්නේ. එතකොට රට්ටපාල කුමාරයා කල්පනා කරනවා මේ අම්මයි තාත්තයි මේකට විරුද්ධයි. නැවත නැවත නැවත නැවත මම අවසර ඉල්ලන්න ඕනේ කියලා දෙවනි වරත් ආයාචනා කරනවා. දෙවනි වරත් අම්මයි තාත්තයි දුන්නේ අර උත්තරේමයි අපි මරණයෙන්වත් ඔබගෙන් වෙන්වීම අපේක්ෂා කරන්නේ නැහැ. අපේ මරණයෙන්වත්. ඒ නිසා ඔබට මහාන වෙන්න අවස්ථාව දෙන්න බෑ කියනවා. තුන්වෙනි වරත් ඒ විදිහටම ආයාචනා කරනවා. අනේ මට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයේ මහාන වෙන්න අවසර දෙන්න. දැන් මේ පින්නතුන් කල්පනා කරන්ඩ අද කාලෙත් මේ වගේ සිදුවීම් තියෙනවානේ. සමහර විට තරුණ කාලයේදී යම් කාරණයක් වැටහුණාට පස්සේ ජීවිතයේ අස්ථිරභාවයක් තේරුම් ගත්තට පස්සේ සමහර විට වටින ජීවිත දක්ෂ ජීවිත ගත කරපු අය අනිත් අයට බොහොම ආදරයෙන් බැඳලා ගියපු අය අදිසියම තමන්ගේ මේ ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන මමත් මහාන දම් පුරන්නට යනවා කියලා තමන්ගේ අම්මට හරි තාත්තට හරි යෝජනා කරපුවාම පළමුවෙන්ම ඊට විරුද්ධ වෙන්නේ බොහෝ විට තමන්ගේ අම්මා තාත්තා. ඒකට හේතුව මොකක්ද? ඒක ආදරයේ සෙනෙහසේ ලක්ෂණයක්. මොකද ආදරයේ ස්වභාවයක් තමයි තමන් කෙනෙකුට ආදරය කරනවා නම් ඒ වස්තුව තමන්ගේ ග්‍රහණයේ තබා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ අයට නොතේරෙන දෙයක් තමයි පේන්නේ නැති දෙයක් තමයි ආදරයෙන් කොච්චර මේ ලෝකයේ දේවල් ලං කරගත්තත් ඒ දේවල් අපට අනිවාර්යයෙන්ම අතාරින්න වෙන දේවල්. එතකොට ආදරයේ තරමටම ඒව අතාරින්න වෙනකොට Tamande රිදෙනවා කියලා තේරෙන්නේ නැහැ. එතකොට වෙන් වෙන්න හදනකොට වැඩිපුරම රිදෙන්නේ ඒ ආදරයෙන් බැඳලා ගියපු අයටමයි. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි කාට කොහොම කොච්චර ආදරයෙන් බැඳලා ගියත් මේ තව මොහොතකින් කෙනෙකුගේ හුස්ම හිර වුණොත් ආයෙ ඒ කෙනා Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන්කමක් නැහැ. එක්කෝ Tamanගේ හුස්ම හිර වුණොත් කොච්චර ආදරය කරන පිරිසක් හිටියත් එයාලත් එක්ක රැඳෙන්න බෑ. ආන් ඒක අපි හොඳට කල්පනා කරන්න ඕන දෙයක් පින්වත්. ඉතින් එතකොට මේ රට්ටපාල කුමාරයාට තුන්වෙනි වරත් අම්මා තාත්තා කිව්වේ මහාන වෙන්න අවසර දෙන්න බෑ. පස්සේ රට්ටපාල කුමාරයා කල්පනා කළා මෙච්චර මම ආයාචනා කරලත් මේ තුන්වෙනි පාරත් ඉල්ලීමක් කරලත් අම්මා තාත්තගෙන් අවසර හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම මම පීඩාකාරීව මේ ජීවිතේ ගත කරනවට වඩා හොඳයි මහාන වෙන්නේ නැතුව මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මරණයටපත් වෙන එක කියලා එක්ක පැවිද්ද එක්ක මරණය කියලා උපවාසයක් ආරම්භ කළා. කොහොම උපවාසයක්ද? මාරාන්තික උපවාසයක්. එක්ක මරණය එක්ක ජීවිතය. එහෙම කළා මොකද කළේ? එක එක පැත්තකට වෙලා වාඩි වුණා. වාඩි වෙලා ආහාර පාන ගන්න එක ප්‍රතික්ෂේප කළා. කිසිදු වැඩක් කරන එක ප්‍රතික්ෂේප කළා. ඔහේ බලාගත්වත බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ අම්මයි තාත්තයි දෙන්න හොඳටම කලබල වුණා, බය වුණා. දැන් ආහාර පාන ගන්නේ නැතුව දවසක් දෙකක් ඉන්නකොට ඕක ආයි බඩගිනි වෙනකොට අතාරී කියලා අපේක්ෂාවෙන් හිටපු අම්මයි තාත්තයි කල්පනා කළා මේ රට්ටපාල කුමාරයාගේ තීරණේ හරි දැඩි. දැන් අන්න ඒකත් අපි හොඳට තේරුම් ගන්න ඕන. රට්ටපාල කුමාරයාට කොච්චර පැවිද්ද ගැන අපේක්ෂාවක් තිබ්බද කියනවා නම් ඔහු ගත්ත අදිෂ්ඨානය කොයි වෙලාවකවත් වෙනස් කරේ නැහැ. දැන් සමහර අය මේ වර්තමාන සමාජයේ නම් ගොඩාක් අය දැන් ඒ වගේ උපවාසයක් අපි හිතමු ආරම්භ කරනවා කියලා. ඒ වගේ දැඩි තීරණයක් ගන්නවා. හැබැයි Tamanට ශාරීරිකව බොහෝම වෙහෙස වෙනකොට පීඩාකාරී වෙනකොට මොකද කරන්නේ? ඒක අත්හැරලා දානවා. එතකොට දැන් සමහරක් අය තීරණ පවා ගන්නවානේ ජීවිතේ වෙනස් කරගන්න මම අද ඉඳන් මේ මේ විදිහට වැඩ කරනවා ආයෙනම් මං කවදාකවත් මේක වෙනස් කරන්නේ කියලා. හැබැයි Tamanට ශාරීරික අපහසුාවක් මානසික පීඩාවක් දැනෙනකොට ඒවා බොහෝම ඉක්මනට කඩාගෙන වැටෙනවා. ඒක තමයි ඒ අදිස්ථානීය මදිකම. නමුත් රට්ටපාල කුමාරයාට නික්මීමට තිබ්බ අදිස්ථානීය කොච්චරද කියනවනම් එතුමා වතුරු ගුරක්වත් පානය නොකරපු බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. බලාගත්වත් බලාගෙන හිටපු බවයි සඳහන් වෙන්නේ. එතකොට ඒ තීරණය මොනතරම් දැඩිද? මොනතරම් අදිෂ්ඨානයක් තියනවද? පස්සේ මේ අම්මයි තාත්තයි දෙන්න ගිහිල්ලා කියනවා අනේ පුතේ නුඹ පුළුවන් තරම් පින් කරන්න. මේ ධනිය පරිත්‍යාග කරමින් පින් කරමින් වාසය කරන්න පැවිද්ද ගැන තියෙන අදහස අතාරින්න. පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි මොකද කළේ? සමහර අය ඉන්නවා දෙමව්පියෝ කියන දේවල් ඇහුවේ නැතත් තමන්ගේ මිත්‍රයෝ කියන දේවල් වලට එකඟ වෙනවා. පස්සේ තමන්ගේ යාළුවෝ ටික ගෙන්නලා කිව්වා මේ රට්ටපාල කුමාරයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශ මේ ශ්‍රවණය කරලා ඔහුට දැන් ප්‍රෝජ්ජාවටපත් වෙන්න ඕනලු මේ සියල්ල ඇතෑරලා ඒ නිසා නුඹලාවත් මොහුගේ හිත හදන්න මොහු ප්‍රෝජ්ජාව නොලැබෙනවා නම් මරණය හොඳයි කියලා ඒක සෝරගෙන ඉන්නවා මේ උපවාසය අතාරින බවට ඔහුට උපදෙස් දෙන්න කියලා මිත්‍රයෝ ටික යවුවා. එතකොට යාළුවෝ ටික ළඟට ගිහිල්ලා රත්පාල කුමාරයාට කතා කරනවා මිත්‍රයා ඔබේ අම්මයි තාත්තයි ඔබ බොහෝම ආදරයෙන් කරුණාවෙන් හදා වඩා ගත්තේ පෝෂණය කළේ. ඒ දෙන්නට ඔබව නොදැක ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ සියලු ධනේ උරුමකාරයා හිමිකාරයා ඔබ. ඒ නිසා ඔබ මේ ධනය පරිහරණය කරමින් පුළුවන් තරම් පින් කරන්න. පැවිද්ද ගැන තියෙන අදහස අතාරින්න. මිත්‍රයොත් ඒ විදිහට තුන් පාරක් ආයාචනා කළා කනකටවත් ගත්තේ නැහැ. පස්සේ යාළුවෝ ටික කල්පනා කළා මොකද කරන්නේ? මෙහෙම निराහාරව තවත් දින කිහිපයක් හිටියොත් මොහු මරණයටපත් වෙයි. ඒ නිසා හොඳම දේ තමයි මොහුගේ අදහසට ඉඩ දුන්නොත් අඩුම ඔහු පැවිද්ද තුල ජීවත් වෙලාවක් තියෙනවා. දැන් මෙහෙම වුණොත් එහෙම මරණයටපත් වෙනවා. කොහොමවත් දකින්න හම්බෙන්නේ ඒ නිසා දෙමව්පියන්ට ආරාධනාවක් කරනවා රට්ටපාල කුමාරයාට මහාන වෙන්න ඉඩ දෙන්න. එහෙම වුණොත් ඔහු පැවිද්ද තුලවත් ඔබට දැක ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ නමක් හැටියට හරි ඔහු ඉන්නවා. පස්සේ අම්මයි තාත්තයි ඒකට එංගක වෙනවා. පස්සේ ආලුව කියලා මේ කාරණය සැලකරාට පස්සේ රට්ටපාල කුමාරයාගේ ශරීරයේ දුර්වලලා තිබුණේ දින ගණනක් निराහාරව ඉඳලා ආහාර වේල් කීපයක් අනුභව කරලා ශරීරේ ශක්තිමත් කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අම්මගෙන් තාත්තගෙන් අවසර ලැබුණා. දැන් මට පැවිදි වෙන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ රට්ටපාල කුමාරයාව මහාන කරලා ඒ කුරු රට ඒ සුල්ලකොට්ටික ගම්මානේ අඩමසක් ඒ කියන්නේ දවස් 15ක් රට්ටපාල කුමාරයා මහාන වුණාට පස්සේ වාසය කරනවා. ඉන් පස්සේ සවැත් නුවරට වැඩම කරනවා සවැත් නුවරට වැඩම කරාට පස්සේ රට්ටපාල ස්වාමින් වහන්සේ ඉතාම උනන්දුවෙන් බොහෝම ලැබිව මේ ශාසන භ්‍රමචර්යාවේ හිත් අලවා වාසය කරනවා. එහෙම හිත් අලවා වාසය කරනකොට වර්ෂ 12ක් ගෙවෙනවා. 12 වෙනි වසයේදී උන්වහන්සේ සව් කෙලෙසුන් නසා උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා ශ්‍රීනාශ්‍රව භාවයට උන්වහන්සේපත් වෙනවා. ඉතින් මේ රට්ටපාල මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දකින්නට එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මට කුරු රට චූල්ලකොට්ටිත කියන ගම්මානයේට මට මගේ මව්පියන් දකින්න යන්න අවසර දෙන්න. කියලා ආරාධනාවක් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ විමසනවා රට්ටපාල ස්වාමින් වහන්සේ මව්පියන් දකින්න යන්න සුදුසුද? මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා රට්ටපාල ස්වාමින් වහන්සේට අම්මා තාත්තා අවසර දුන්නේ කැමැත්තෙන් නෙවෙයි යම් හේකින් රට්ටපාල ස්වාමින් වහන්සේ පෙරලෙන හිතක් සහිතව ගෙදරට ගියොත් ඔවුන් රට්ටපාල ස්වාමින් වහන්සේව ගිහිභාවයට පත් කරගන්න පුළුවන් ඒ වුණොත් විශාල සැනසෙන්න තිබෙන අවස්ථාවක් නැතුව යනවා. නමුත් රට්ටපාල ස්වාමින් වහන්සේ සීනාශ්‍රවයන් වහන්සේ නමක් බව දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඊට අවසර දෙනවා. රට්ටපාල ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබුණාට පස්සේ චුල්ලකොට්ටිත කියන ගම්මානයට වැඩම කරනවා. වැඩම කරලා උන්වහන්සේ කෝරව්‍ය රජුරුවන්ගේ මනරම් වූ උයන විශේෂයෙන්ම කෝරාවේ රජතුමාට අයිති අඹවණයක් තියෙනවා ඒ අඹවණේ එදා රාත්‍රියේ ගත කරලා පහුවදාම තමන්ගේ ගෙදරට පින්නපාත චාරිකාවේ වඩිනවා. මෙහෙම රට්ටපාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩිනකොට තමන්ගේ පියතුමා මැදමාලයට වෙලා කොණ්ඩේ පීරමින් ඉන්නේ. එහෙම කොණ්ඩේ පීරමින් ඉන්නකොට ඔහුට මේ ශ්‍රමණ රූපය දැක්ක ගමන් හිතට ආවේගයක් එනවා. අවුරුදු 12ක්ම තමන්ගේ පුත්‍රයා දැක්කේ නැති නිසා මේ වඩින්නේ තමන්ගේ පුත්‍රයන් වහන්සේ කියලා හඳුනගන්නේ නැහැ. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැක්කහම දැඩි කේන්ති. ඇයි? තමන්ට හිටපු එකම පුතා මහාන උනේ මේ ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශ්‍රමණයන් වහන්සේ නිසා කියලා චෝදනාවක් කරනවා මේ මුඩු මහණුන් නිසා තමයි මට හිටපු එකම පුතා නැති වුනේ. ඒ නිසා නුඹට දෙන්න තරම් මෙහෙ දෙයක් නැහැ. නැවතත් හැරිලා අනේකයි යත්තේ කියලා රට්ටපාල ස්වාමීන් වහන්සේගේ පියා ප්‍රකාශ කරනවා. පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ හැරිලා ගමන් කරනකොට තමන්ගේ gederම දාසකම් කරන දාසියක් පිලුණු වෙච්ච එක්තරා ආහාරයක් පිලුණු වෙච්ච එක්තරා ආහාරයක් විසි කරන්න අරගෙන එනකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා නැගණියනි ඔය පිලුණු ආහාරය ඉවත දමන්න ගෙනියන දෙයක් නම් ඒ මගේ පාත්‍රයට පූජා කරන්න කියලා කියනවා. එතකොට ඒ දාසිය ඒ ආරාධනාවෙන් රට්ටපාල ස්වාමීන් වහන්සේට පිලුණු වූ ආහාරය පිළිගන්නවා. ඒ පිළිගන්නනකොට මේ 16ට වැටුණා ඒ ඉරියව් වල ස්වභාවයෙන් මොහුනේ ගති පැවතුම් වලින් හැඩහුරුකම් වලින් මේ අපේ රට්ටපාල කුමාරයා නොවේද මේ නම් මේ කාන්තෙන්ම රට්ටපාල කුමාරයා තමයි වසර 12කට පසුව මේ දැක ගන්නට ලැබුණේ ඉක්මනටම ගිහිල්ලා ස්වාමි දියණියට කියන්න ඕන කියලා රට්ටපාල කුමාරයාගේ මවතුමියට ගිහිල්ලා කියනවා මේ ඔබගේ මේ මීට වර්ෂ ගානකට කලින් මේ නිවසේ වාසය කරපු පුත් කුමරා රට්ටපාල කුමාරයා ඒ ප්‍රවෘජ්ජාවට පත්වෙච්ච රට්ටපාල ස්වාමීන් වහන්සේ අන්න වැඩම කරලා ඉන්නවා අන්න බිත්තියක් මුල වාඩි වෙලා ආහාරය වළඳනවා කියලා කිව්වා ඊට පස්සේ මේක අහන්න ලැබුණාට පස්සේ මවතුමියට හරිය සතුටුයි. එතකොට දාසිට කියනවා දාසි ඔබ කියන කාරණේ ඇත්තක් නම් ඔබ මේ කියන කාරණේ ඇත්තක් නම් අද ඉඳලා ඔබ දාසභාවයෙන් නිදහස් කිව්වා. ඇයි ඒ තරම් සතුටුයි. පස්සේ පියාට රට්ටපාල ස්වාමීන් වහන්සේගේ පියතුමන්ට කියනවා අන්න මෙතනට වැඩම කරපු ස්වාමීන් වහන්සේ අපේ පුත්‍රයාලු. ගිහිල්ලා නිවසට කැඳවගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් තාත්තා හනිහනිකට දුහගෙන යනකොට එක්තරා නිවසක බිත්තියක් මුල වාඩි වෙලා රට්ටපාල ස්වාමින් වහන්සේ අර පිලුණු වෙච්ච ආහාරය අනුභව කරනවා. එතකොට තාත්තා එතනට ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපේ ගෙදර මෙච්චර ආහාර තියෙද්දි වටින මනරම් ආහාර තියෙද්දි ඔබ මොකටද ওই පිලුණු ආහාරයක් වළඳන්නේ? ඒ නිසා අපේ ගෙදරට වැඩම කරන්න. එතකොට රට්ටපාල ස්වාමින් වහන්සේ කියනවා මේ පියතුමනි මහාන වෙච්ච අපට කොහෙන්ද ගෙවල් සිටුතුමනි මහාන වෙච්ච අපට කොහෙන්ද ගෙවල් ඒ විතරක් නෙවෙයි නුඹලාගේ ගෙදරට අපි කලින්ම වැඩම කරමු නමුත් ඔබගෙන් මියුරු ආහාරයක් තියා ප්‍රිය වචනයක්වත් අහන්න ලැබුණේ ඒ නිසයි මම හැරිලා ආවේ නමුත් දැන් නැවත මම ආහාර පිළිගන්නේ නැහැ දැන් අද දවසට මේ මේ මේ ආහාරේ ප්‍රමාණවත් එතකොට පියතුම ආරාධනාවක් කරනවා ස්වාමීනි අදට වෙන ආහාරයක් ගන්නේ නැත්නම් හෙට දවසේ දාණයට මගේ නිවසේට වැඩම කරන්න උදෑසනම කියලා ආරාධනාව කරනවා රත්පාල ස්වාමීන් වහන්සේ නිහඬව බාර ගන්නවා පියතුමා නිවසේට හැරිලා ගිහිල්ලා මව්තුමියත් ඒ වගේම සිටුතුමාගේ රත්පාල කුමාරයාගේ පුරාණ භාර්යාවරු දැන් ඒ කාලේ සිරිතක් තිබුණ පින්වත්නි සාමාන්‍යයෙන් ධනවත් කෙනෙකුට විශේෂයෙන්ම රට්ටපාල කුමාරයා කියලා කියන්නේ සිටු කුමාරයෙක් බොහොම ධනෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක් ඒ වගේ කෙනෙකුට ඒ කාලේ දඹදිව සිරිතක් තිබුණා එක විවාහයක් වෙනුවට විවාහයන් දෙකක් එහෙම නැත්නම් තුනක් හතරක් මේ විදිහට සිද්ධ කරගන්න සිරිතක් ඒ කාලේ තිබුණා ඒක අද කාලෙට ශිෂ්ට සම්පන්න නොවුනට ඒ කාලේ පැවතිච්ච සිරිතක්. එතකොට ඒ පුරාණ භාර්යාවරුන්ටත් අනුශාසනා කළා හෙට නුඹලාගේ ස්වාමි පුතණුවන් මෙහි දාණයට වඩිනවා. එතකොට නුඹලා සමත් වෙන්න ඕන ඔහු මෙහි නතර කරගන්න. ඒ වගේම Tamanට Tamanගේ බිරිඳටත් ඒ කියන්නේ මේ රත්පාල සිටුතුමාටත් සිටු දියණියටත් අයිති ධනය වෙනමම සාලේ ගෙනල්ලා ගොඩ ගහලා ඒවා වැහුවා. ඉතින් පහුවදා උදේ රට්ටපාල ස්වාමීන් වහන්සේ දානෙට වැඩම කළා. වැඩම කළාට පස්සේ ඉස්සර වෙලාම කලේ මොකද්ද? අර වහලා තිබිච්ච ධනස්කන්ධේ වැහුම් ඇරියා. මහා විශාල ධනස්කන්ධයක් රන් රිදී මුතුමැණික් හැම දෙයක්ම කිව්වා ස්වාමීනි මේ සියලු ධනෙ අයිති ඔබට මගෙන් පස්සේ මේ ධනෙට මොනවා වෙයිද දන්නේ නැහැ ඒ නිසා ඔබ ඔය බොරුවට චීවරයක් පොරවගෙන මේ තැන් තැන් වලට කියලා පිලුණු ආහාරයක්කින් මේ කුසගින්න නිවාගෙන මේ විඳින දුක අතහැරලා හොඳට රිසිසේ ආහාර අනුභව කරමින් හොඳට සැප සම්පත් විඳිමින් පින් දහම් කරගෙන ජීවත් වෙන්න කිව්වා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ තාත්තට හරි අපූර්ව කතාවක් කියනවා. කියනවා සිටුතුමනි මගේ අදහස නම් ඔය ධනෙ සියල්ලම ගෝණි වලට පටවලා කරත් මේ කරත්ත වලට දාන්න. කරත්ත වල පටවල අරගෙන යන්නේ කිව්වා මේ ගඟට. ගිහිලෝව ගඟේ ගිල්ලන්න කිව්වා ඕවා තිබ්බොත් ඔබට තියෙන්නේ පීඩාවක්මයි. දුකක්මයි කියලා අර තියෙන ධනෙ ආදීනව කියන්න ගත්තා. එතකොට සිටුතුමාට තේරුණා දැන් මම මෙතුමාව මේ ස්වාමීන් වහන්සේව ගෙන්න ගත්තේ මේ ගැන කියලා කැමැත්තක් ඇති කරලා ගිහිභාවයටපත් කරන්න. නමුත් දැන් මේ ස්වාමීන් වහන්සේ හදන්නේ මාවත් ප්‍රෝජ්ජාවට ගන්න. පස්සේ භාර්යාවරුන්ට කියනවා නුඹලාට පුළුවන් දෙයක් විදිහකට මෙතුමාව නතර කරගන්න. එතකොට අර භාර්යාවරු අඬාගෙන ගිහිල්ලා රට්ටපාල ස්වාමීන් වහන්සේගේ පාමුල වැටිලා අඬමින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කුමන ආකාරයේ දිව්‍ය අප්සරාවන් ලබන්නද ඔය විදිහට සිල් රකින්නේ. භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කතා කරනවා ඒ අයට කොහොමද මේ තමන්ගේ පුරාණ භාර්යාවරු නැගණිවරුනි නැගණියනි මම දිව්‍ය අප්සරාවන් බලාපොරොත්තුෙන් භ්‍රමචර්යාව පතන්නේ නැහැ. අන්න ඒ නැගණියනි කියන ආමන්ත්‍රණයෙන් මොකද උනේ? අර භාර්යාවරුන්ට සිහිසුන් වුණයි කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ භාර්යාවකට නැගණියකට වගේ ආමන්ත්‍රණය කළොත් අන්න ඔවුන්ට හිතාගන්නවත් බෑ මේ මේ මොකක්ද මේ උනේ කියලා. පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සිටුතුමනි මම ආවේ දානීය වළඳන්න දානීයට යමක් සකස් කරලා තියෙනවා නම් පූජා කරන්න අපි ඉක්මනට වැඩම කළ යුතුයි. ඉතින් සිටුතුමා මේ බව තේරුම් අරගෙන දානීය පූජා කළාට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ එතන බොහෝම අලංකාරවත් ගාථා කීපයකින් ධර්මයේ දේශනා කරනවා. නමුත් ඒ සියලු දේවල් අපිට සාකච්ඡා කරන්නට වෙලාව මදි. මේ සූත්‍රයේ බොහෝම වටිනම තැනක් තියෙනවා. ඒ තැන සාකච්ඡා කළ යුතු නිසා අපි ඒ ධර්ම කාරණීයට පිවිසෙනවා කාල වේලාව ඉක්ම යන නිසා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ විදිහට පියතුමාට අනුශාසනා කරලා කෝරාවි රජුරුවන්ගේ අඹවණේට නැවතත් වැඩම කරනවා. වැඩම කළ විවේක සුවයෙන් ඉන්නකොට උයන් පල්ලා දකින්නවා රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මේ උයන අයිති කෝරාවි රජුරුවන්ට. කෝරාවි රජුරුවෝ උයන් පල්ලට කියලා තිබුණා කොයි වෙලාවක හරි රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩම කළොත් Tamanට දන්නවන හැටියට ඉතින් උයන්පල්ලා මේ කාරණේ දැන්නුවාට පස්සේ කෝරාවි රජුරෝ වහාම ඇවිත් රට්ටපාල ස්වාමීන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. කෙටි වේලාවක් සතුටු හිතට කතාවක් කරලා රට්ටපාල ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ හමු වෙන්නමයි හිටියේ. ස්වාමීනි මම ඔබ වහන්සේ හමු වෙන්න හිටියේ ඔබ වහන්සේ පැවිද්දටපත් වෙන්න හේතුව මොකක්ද කියලා දැනගන්න. ස්වාමීනි මම නම් මේ ලෝකේ දකින්න හේතු හතරක් තියෙනවා කෙනෙක් ප්‍රෞಢ්‍යාවටපත් වෙන්න. හැබැයි ඒ එක හේතුවක්වත් ඔබ වහන්සේගේ මම දකින්නේ නැහැ. පළවෙනි එක තමයි සමහර අය මේ ලෝකේ මහාන වෙනවා ජරාවට පැමිණියාට පස්සේ. ඒ කියන්නේ තරුණ කාලයේ පිරිහිලා, මැදිවියත් පිරිහිලා ජීවිතේ අවසානම කාලෙට ගියාට පස්සේ සමහර අය අසරණ වෙනවා. කර කියා ගන්න දෙයක් නැතුව. ආන් ඒ අය ඊට පස්සේ කල්පනා කරනවා මට දැන් මෙතනින් එහාට රැකවරණයක් නැහැ. අඹ දරුවොත් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මහාන වෙන එක. එතකොට මට ආහාර හොයාගන්න වෙහෙසෙන්න ඕනෙත් නැහැ. හැම දෙයක්ම ලැබෙනවා කියලා මහ මේ විශේෂයෙන්ම වයසට ගියාට පස්සේ ගොඩාක් අය මහාන වෙනවා. ජරාවෙන් බේරෙන්න. ඒ ජරාවට පිහිටක් හැටියට. නමුත් ස්වාමීන් ඔබ වහන්සේ ඊටාම තරුණ වයසේ මේ මහාන ජීවිතයටපත් උනේ. ඒ වගේම තමයි සමහර අය මහාන වෙනවා ව්‍යාධියටපත් උනාට පස්සේ. ඒ කියන්නේ දරා ගන්න බැරි පිහිටක් පිලිසරණක් වෙන්න බැරි සමහර ලෙඩ රෝග සමහර අයට හැදෙනවා. එහෙම ලෙඩ රෝග හැදුනට පස්සේ අසරණ වෙනවා. ඒ අයට සලකණ්ඩාය නැතු වෙනවා. අන්න ඒ ලෙඩ රෝග හැදුනට පස්සේ ඒ දේවල් වලින් නිදහස් වෙන්න කියලා හිතාගෙන ඒවට සරණක් වෙන්න කියලා හිතාගෙන සමහර අය පැවිදි වෙනවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ තුල එවැනි ආබාධයක් මම දකින්නේ නැහැ. ඒ වගේම සමහර අය මේ ලෝකේ මහාන වෙනවා Tamanට අයත් සියලු ධනය පිරිහුණාට පස්සේ. දැන් සමහර අය ඉන්නවා මේ ජීවිතේ එක පාරටම තමන්ගේ ව්‍යාපාර තමන්ගේ සියලු වස්තුව නැති වෙනවා. හොරාතුරන්ගෙන් එහෙම නැත්නම් ස්වභාවික විපත් වලින් ඒවා ව්‍යසනයටපත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ට සරණක් පිහිටක් නැතුව මොකද කරන්නේ මහාන වෙනවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. ඒ වගේම සමහර අය මහාන වෙනවා තමන්ගේ ඥාති පිරිස පිරිහුණාට පස්සේ. තමන්ට ඥාතීන්ගෙන් වෙන් වෙන්න උනාට පස්සේ ඒක දරා ගන්න බැරුව සමහර අය මහාන වෙනවා. නමුත් ස්වාමීනි මේ එක හේතුවක්වත් මේ හේතු හතරෙන් එකක්වත් මම ඔබ වහන්සේගේ තුල දකින්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මේ මහාන ජීවිතයට ඇතුළත් වෙන්න හේතුව මොකක්ද කියලා අහනවා. අන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ මතු කරනවා බොහෝම ලස්සන ධර්ම පරියාය. එතකොට කියනවා රජතුමනි මට මීට වසර 12කට ඉහත මේ කුරූරට සුල්ලකොට්ටිත මේ ගමට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළායින් පස්සේ උන්වහන්සේ අවබෝධයෙන් දැනගෙන දැකගෙන දේශනා කරපු වටින ධර්මකාරණා කිහිපයක් අහන්න ලැබුණා. ආන්ගේ ධර්මකාරණා නිසා තමයි කියන මම ප්‍රෞද්ධාවටපත් උනේ. ඉතින් බොහෝම වටින ධර්මකාරණා හතරක් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දු උපනීයති ලෝකෝ අද්දු කියලා කියන්නේ සත්වයන්ගේ එක්තරා ස්වභාවයක නැවතී සිටීමක් නැත ආයුෂ ක්ෂය වීමෙන් ඔහු ජරා මරණ කරා පමුණුවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මට අහන්න ලැබුණා එතකොට රජතුමනි ආන් ඒ කාරණේ මමත් අවබෝධයෙන් නුවණින් විමසමින් තේරුම් ගත්තා. ඒ වගේම තමයි රජතුමනි මට තවත් ධර්මකාරණයක් බුදුරජාණන් වහන්සේගෙන් එදා අහන්න ලැබුණා. ඒ දෙවනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා කිව්වේ සත්‍යයට පිහිටවන්නට සමත් කිසිම දෙයක් සනසන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. Tamanට පිහිට පිනිස රැකවරණය පිනිස පවතින දෙයක් මේ ලෝකේ නෑ කිව්වා. ඊළඟට රට්ටපාලයන් වහන්සේ දේශනා කරනවා තවත් කාරණයක්. තුන්වෙනි කාරණේකුත් මට භාග්‍යතුන් වහන්සේගෙන් එදා දැනගන්න ලැබුණා. ඒ තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන් කියලා කිව්වේ සත්‍යයට අයත් සියලු දේ එසේම තිබියදී පරලෝ යන්න වෙනවා. මමය මාගේ කියලා අල්ලගත්ත කිසිම දෙයක් තියෙනවා නම් ඒ කිසිම දෙයක ඔහුට අයිතියක් නැහැ කියනවා. ඒ දේවල් එසේම තිබියදී ඔහුට ඒ සියල්ල අතෑරලා දාලා යන්න වෙනවායි කිව්වා. ඊළඟට හතරවෙනි කාරණේ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියන්නේ මේ ලෝකේ මිනිස්සුන්ට මොන තරම් දේවල් තිබ්බත් මදි ඌනෝ ඌනෝ කියලා කියන්නේ මේ ඌන භාවයක් තියෙනවා මදි අතිත්තෝ තණ්හා දාසෝ ඇතිවීමක් නැහැ තෘප්තියක් නැහැ අතෘප්ති කරයි කොච්චර ලැබුණත් මදි අන්න ඔය කරුණු හතර මට එදා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ලැබිලා ඒක ඒකාන්ත සත්‍යයක් බව වැටහිච්ච නිසා තමයි මම ප්‍රෞද්ධාවටපත් උනේ එතකොට මේ කාරණය කෝරවි රජුරවන්ට තේරුණේ නැහැ. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ විස්තර කරපු මේ කෙටියෙන් විස්තර කරපු කරුණු හතර තේරුණේ නැහැ. එතකොට කෝරාවේ රජුරෝ නැවත රට්ටපාල ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියපු කාරණේ මට එච්චර වැටහෙන්නේ නැහැ. ඔබ වහන්සේ දේශනා කළා උපනීයති ලෝකෝ අද්දෝ සත්‍යයන්ගේ එක්තරා ස්වභාවික නැවතී සිටීමක් නැති බව. ස්වාමීනි මේ කාරණේ මට ටිකක් පැහැදිලි කරලා කියනවනම් අන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කෝරාවි රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබට තිබුණා නේද තරුණ කාලයක් ස්වාමීනි ඒ ගැන මොකට කතා කරනවද මමත් මෙහෙම දැන් වයසට ගිහිල්ලා හිටියට මටත් තරුණ කාලයක් තිබුණා දැන් කෝරාවි රජුරවන්ට වයස අවුරුදු 80ක් එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි ඔබතුමාට අවුරුදු 20 25 වගේ කාලයේදී ඔබතුමාට කොච්චර දක්ෂකම් තිබ්බද? ස්වාමීනි මම තමයි ඒ කාලේ හිටපු හොඳම දක්ෂයා. මාව පරාද කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් තිබ්බේ නැහැ. අශ්ව ශිල්ප, හඩු ශිල්ප, දුනු ශිල්ප මේ සියලු ශිල්පවල පරතර ප්‍රමිණි කෙනෙක් තමයි මම. ඒ කාලේ මතක් වෙනකොට ස්වාමීනි මට හරි සතුටක් තියෙනවා කිව්වා. ඒත් එක්කම රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා හොඳයි රජතුමනි ඔබ ඒ අවුරුදු 20 25 කාලයේදී අශ්වයන්ගේ පිටේ නැගලා පෙන්නපු ඒ කෙලිසෙල්ලම් ඒ වගේම කඩු ශිල්ප දුනු ශිල්ප ඒවා දැනුත් ඔබට පෙන්වන්න පුළුවන්ද ඒ දක්ෂකම් දැනුත් තියනවාද එතකොටම කෝරාවේ රජුරෝ කියනවා ස්වාමීනි ඒ ගැන නම් කවර කතාවද? ස්වාමීනි ඒ ගැන නම් මොකට කතා කරනවද? එහෙම දෙයක් මට දැන් හිතන්නවත් පුළුවන්කමක් නැහැ. කෝරාවේ රජුරෝ කියනවා අඩුම මගේ ශරීරය දැන් මට අවුරුදු 80ක්. දැන් මම එක කකුලක් ඔසවලා තව දැනගි තිබුණාට පස්සේ අනිත් කකුල ඔසවලා තියන්න ඕන තැන නෙවෙයි තියෙන්නේ කියනවා. වෙනත් තැනකින් කියනවා. ඔහොම තමයි දැන් මගේ ශරීරයේ හැටි කියනවා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කෝරාවි රජුරවන්ට කියනවා ස්වාමීනි රජතුමනි හොඳට මෙනෙහි කරන්න කියනවා භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය කාරණෙන් තමයි සඳහන් කරන්නේ මේ ලෝකේ සත්‍යයන්ගේ ආයුෂය කවදාකවත් එක්තරා ස්වභාවයක නැවතී සිටීමක් නැහැ. ආයුෂ ටික ටික ටික ටික ගෙවීමෙන් ඔවුන් ජරා මරණ කරාගෙන යනවා. දැන් ඔබට තිබිච්ච ඒ ළමා කාලයේ තරුණ කාලයේ මැදි වයසේ ඔක්කොම පිරිහිලා දැන් ඔබ ඊටාම ජරාවටපත් වෙච්ච කෙනෙක්. ඔබ රූපයෙන් පවා බොහෝම විරූපී වෙච්ච කෙනෙක්. ශාරීරික ශක්තියෙන් පවා පිරිහිච්ච කෙනෙක්, හීන වෙච්ච කෙනෙක්. ආන් ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැනගෙන දැකගෙන දේශනා කරනකොට මමත් ඒ බව නුවණින් මෙනෙහි කළා. ආන් එතකොට මේ පින්වත් පිරිසක් කල්පනා කරන්න ඕන අපිත් කොච්චර පින්වත්නි වයසට ගිහිපයි දකින්නවද? අපි කොච්චර ඒ ගැන අහනවද? නමුත් අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි කවදා හරි මමත් මගේ මේ ශරීරය ජරා ජීර්ණ භාවයට පත් වෙනවා. එදාට මගේ මේ ශරීර ශක්තිය හීන වෙනවා. කියන කාරණේ අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. එතකොට දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම ඒ ජරාවට පත් වෙනකන් හිටියේ නෑ. මම තරුණ කාලයේදීම මගේ ශරීරයේ ජරාවට පත් වෙනවා කියන කාරණේ අත්දැක්කා. ඒ අත්දැකලා ඒ ආදීනවය කලින්ම දැක්ක නිසා තමයි මම මේ తాවකාලික කාමයන්ගෙන් වෙන් වුණේ. වෙන් වෙන්න නික්මෙන්න කල්පනා කළේ. ඉතින් කල්පනා කරන්න ඕන අපිටත් පින්වත්නි මේ ලෝකේ යථාර්ථය දකින්න නම් මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න නම් නුවණින් විමසන්න ඕන. කොහොමද මමත් මේ ජීවිතේ මේ විදිහට ගත කළාට මගේ මේ හැම රැලි වැටෙන දවසක් එනවා. මේ ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙන දවසක් එනවා. ඇස් පේන්නේ නැති, කතා කරගන්න බැරි, කන් ඇහෙන්නේ නැති මේ ගත වෙවුලන දවසක් එනවා. කියලා අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ ජීවිතයේ යථාර්ථය මතුවෙනවායි කිව්වා. දැන් කල්පනා කරන්න මහබෝසතාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේට මේ චක්‍රවර්ති රාජ්‍ය අතාරින්න තරම් ඒ වගේම තමයි කල්ප ගානක් එකට පෙරම් පුරාගෙන ආපු තමන්ගේ ඊටාම ගුණවත් බිරිඳ දරුවා අතාරින්න තරම් කලකිරීමක් ඇති කරේ මොකක්ද? සතර පෙර නිමිති. එයිනොත් පළවෙනි එක තමයි මහල්ලෙක් දැක්කා. එතකොට ඒක දැකලා නුවණක් තිබුණා මේ ලෝකේ උපන්න හැම කෙනෙකුටම ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ කාරණේ හොඳට නුවණින් විමසන්න ඕන. ඉතින් කාල වේලා යුක්ම යන නිසා අනිත් කාරණා විස්තර කරන්න අපි මේ කාරණය සීමා කරනවා එතකොට රට්ටපාල ස්වාමින් වහන්සේ කෝරාවේ රජුරවන්ට ඒ කාරණේ පැහැදිලි කරාට පස්සේ කෝරාවේ රජුරෝ කියනවා ස්වාමීනි ඒ කාරණේ කාන්තෙන් සත්‍යයක් ඒ කාරණේ කාන්තෙන් සත්‍යයක් මට මම මගේ මේ ශරීරයේ දැන් දුර්වලකම මට වැටහෙනවා ස්වාමීනි ඒ කාරණය මම තේරුම් ගත්තා ඔබ වහන්සේ දෙවණියට සඳහන් කළා අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ මේ ලෝකේ සත්‍යයට පිහිටවන්න සමත් දෙයක් ඇත්තේ නැහැ මේ ලෝකේ කෙනෙකුට රැකවරණයට පිහිටට පිනිස කිසිම දෙයක් නැහැ නමුත් ස්වාමීනි අපේ රාජ්‍යයේ ආරක්ෂාවට සිවුරඟ සේනාවක් ඉන්නවා ඕනතරම් සෙබළු ඉන්නවා ඔබ වහන්සේ කිනම් පදනමක් මුල් කරගෙනද ඒ කාරණේ සඳහන් කරන්නේ එතකොට රට්ටපාල ස්වාමින් වහන්සේ කෝරවි රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබට නිතර නිතර හටගන්න ආබාධයක් එහෙම ශරීරයේ තියෙනවද? ස්වාමීනි එහෙමයි. මට නිතර නිතර හටගන්න වාත ආබාධයක් තියෙනවා. ඒ වාත ආබාධය හටගත්තාම මගේ රාජ්‍ය ඇමතිවරු සේවකයෝ මගේ ළඟට වට වෙලා කෝරාවේ රජුරුව මේ දැන් මරණයටපත් වෙයි දැන් මරණයටපත් වෙයි කියලා මන් දිහා බලාගෙන ඉන්නවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා හොඳයි රජතුමනි ඒ රෝගිය උත්සන්න වුණ වෙලාවට ඔබ ළඟට ලං වෙන අය ඔබට ඔය ඉන්නවා කියන අයට අයත් එක්ක ඔබට දැනෙන වේදනාවෙන් අංශු මාත්‍රයක්වත් බෙදා ගන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි ඒ ගැන නම් කුමන කතා කරනවද? මට දැනෙන වේදනාවෙන් අංශු මාත්‍රයක්වත් ඒ අයට දෙන්න පුළුවන් කමක් නැහැ කියනවා. මට ලැබෙන වේදනාව මමම විඳගන්න ඕන කියනවා. අන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි අන්න ඔය අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ ලෝකේ Tamanට පිහිට වෙන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. Tamanට පිහිට රැකවරණය පිණිස පවතින කිසිම දෙයක් නැහැයි කියනවා. ඒ කාරණයක් කෝරාවේ රජුරෝ සතුටු සිතින් සමාදන් වෙලා ස්වාමීනි ඔබ වහන්සේ තුන්වෙනියට සඳහන් කරා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයක් මේ ලෝකේ සත්‍යයට තමා අයත් දෙයක් නැත මමය මාගේ කියා ලං කරගත්ත සියලු දේවල් අතහැරලා යන්නට වෙනවා කියලා කිව්වා ස්වාමීනි ඒ කාරණෙන් ඔබ වහන්සේ විස්තර කරන්නේ මොන වගේ දෙයක්ද ආන් එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි ඔබට මේ භාණ්ඩාගාරවල ධනෙ තියනවා නේද? හිමයි ස්වාමීනි මට ඕන තරම් ධනෙ තියනවා. හොඳයි ඔබ කවදා හරි මරණයටපත් වෙනවා. ඔබ කවදා හරි මරණයටපත් වෙනකොට ඔබට අයත් සියලු ධනෙ මේ රාජ්‍යයේ සියලුම දේවල් ඔබට අරගෙන යන්න පුළුවන්ද? ස්වාමීනි ඒ ගැන නම් කවර කතාවක්ද? මේ රාජ්‍යයේ තියෙන අංශු මාත්‍රයක දෙයක්වත් මරණයත් එක්ක මට ගෙනියන්න පුළුවන් ඉන්නේ ඇයි සියල්ල අතාරින්න වෙනවා. ආන් එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි භාග්‍යවතුන් වහන්සේ ඔන්න ඔය අර්ථයෙන් තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කියලා දේශනා කරන්නේ. මේ ලෝකේ සත්වයක් මමේ මාගේ කියලා ලං කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ කිසිම දෙයක අයිතියක් නැහැ. ඒ සියල්ල Tamanට එසේම තිබෙද්දී අතහැරලා යන්න වෙනවා. වෙනත් කෙනෙකුට බාර වෙනත් කෙනෙකුට අයිතිය පවරලා Tamanට හිස් අතින් වෙන තැනකට යන්න වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝකේ අපි මොන තරම් දේවල් රැස් කරගන්නවාද මම මගේ මං ළඟම මේ දේවල් තියෙන්න ඕන කියලා වස්තුව වෙන්න පුළුවන් ඒ වගේම තමයි පිරිස් බලය වෙන්න පුළුවන් මොන තරම් දේවල් ලං කරගත්තත් ඒ සියලු දේවල් එසේම තිබෙද්දි Tamanට මරණයටපත් වෙන්න වෙනවා. සමහර උදවිය මේ ලෝකේ අපරාධ කර කර පවා බොහෝ දුක් විඳ විඳ පවා මොකද කරන්නේ? ඉඩම් මිල මුදල් ගහකොළ හරක බාන රැස් කරනවා. හැබැයි කල්පනා කරන්න ඒවා රැස් කරලා සමහර විට අධාර්මිකව පවා ඒවා රැස් කරලා අකුසල් පවා කරගෙන කොහෙදෝ ඉඳලා ආපු පිරිසකට බාර දීලා මරණයටපත් වෙලා හිස් සතින්ම ගිහිල්ලා වෙන තැනක උපදින්න වෙනවා. එතකොට මේක තමයි ඇත්ත යථාර්ථය. දැන් කල්පනා කරලා බලන්න මේ ජීවිතේ Tamanට හම්බෙච්ච අම්මා තාත්තා ඉන්නවා නම්, දරුමල්ලෝ ඉන්නවා නම්, සහෝදර සහෝදරින් ඉන්නවා නම් ඒ අය අපිට මේ සංසාර ගමනේ හම්බෙච්ච එක පිරිසක් විතරයි. මේ අයත් මොකද කරන්නේ කවදා හරි අපේ මරණයෙන් අපට අතාරින්න වෙනවා. දැන් නිකමට හිතනද පෙර භවයේ මට හිටපු අම්මා තාත්තක්කෝ පෙර භවයේ මට හිටපු දරුවෝ සහෝදර සහෝදරින් එයාලට මොකද උනේ? එයාලා ගැන හාංකවසියක්වත් මේ වෙනකොට මතක් වෙනවද? නෑනේ. අරමුණු වෙන්නේවත් නෑ. අද ඉන්න අයට වෙන්නේ toy ටිකමයි අපේ මරණයත් එක්ක ඔක්කොම අපිට අතාරින්න වෙනවා. එතකොට ආන් ඒ බව අපි තේරුම් ගන්න ඕන. ඉතින් කාල වේලාව ඊටාම ඉක්මනින් ගෙවිලා ගියපු නිසා අවසාන කාරණය කෙටියෙන් සඳහන් කරලා අවසන් කරනවා ඊළඟට කෝරාවි රජුරෝ අහනවා රට්ටපාලයන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මොකද්ද මේ ලෝකේ ඉන්න සත්‍යයන්ට කොච්චර ලැබුණත් මදි කියන ගතියක් වෙනවා තෘප්තියක් නැහැ ස්වාමීනි ඒ කාරණේ කුමක්ද? මට තේරුම් ගන්න අපහසුයි. එතකොට රට්ටපාලයන් වහන්සේ අහනවා හොඳයි රජතුමනි මේක මෙහෙම තේරුම් ගන්න. ඔබ දැන් මේ කුරු රට කුරු රටටම රජ ඔබ. එතකොට ඔබට යම් විශ්වාසනීය පුද්ගලයෙක් නැගෙනහිර පැත්තෙන් ඇවිල්ලා කියනවා ඒ පැත්තේ එක්තරා ජනපදයක් රාජ්‍යයක් තියෙනවා ඒ රාජ්‍ය ඔබට යටත් කරගන්න පුළුවන්. ඔය විදිහට මේ නැගෙනහිරින් ඇවිල්ලත් කියනවා දකුණෙන් ඇවිල්ලත් කියනවා බටහිරින් ඇවිල්ලත් කියනවා ඒ වගේම මුහුදෙන් එතරත් එතරනුත් කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙතන අහවල් රාජ්‍යයක් තියෙනවා මේ රාජ්‍ය ඊටාම ශාස්ත්‍රීයයි මේ රාජ්‍ය ඔබතුමාට පහසුවෙන් යටත් කරගන්න පුළුවන් දැන් මේ රාජ්‍යයක රජ කෙනෙකුට තවත් රාජ්‍යයන් කීපයක් යටත් කරගන්න කියනවා ස්වාමීනි මම ඒ රාජ්‍ය යටත් කරගන්නවා කිව්වා ආන් ඒක තමයි රජතුමනි කියන්නේ කොච්චර ලැබුණා රාජ්‍යයක් ලැබිලා තිබුණත් තව තව දේවල් තියෙනවා යටත් කරගන්න පුළුවන් කියලා කිව්වොත් ඒ දේවලුත් යටත් කරගන්න බලන්නේ. එතකොට ආන් ඒ වගේ තමන්ගේ තුලින් මේ කාරණේ අත්දකින්න තමන්ට උනත් සමහර විට මේ බත් පිඟානට ආහාර ටිකක් බෙදා ගන්නකොට පවා සමහර විට ඒ සුළු මොහොතට පවා මොනවා හරි දෙයක් ලැබුණා නම් තව මදි මදි කියලා ගතියක් තියෙන්නේ. ඒ වගේ මේ ලෝකේ සත්‍යයට කොච්චර කාම වස්තුන් ලැබුණත් ඒ දේවල් වලින් තෘප්තියකටපත් වෙන්නේ තව මදි මදි කියලා ඒ දේවල් පසුපස හඹා යන ගතියක් තියෙනවා. මෙන්න රජතුමනි මෙන්න මේ ආදීනව හතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට ඒ නුවණින් දැකලා දැනගෙන ඒ කෙරෙහි කලකිරීමෙන් තමයි මහාන ජීවිතයට ඇතුල් වුනේ ප්‍රෞජ්ජාවට ඇතුළත් වුනේ ඉතින් කෝරාවේ රජුරෝ මේ කාරණේ අහලා රට්ටපාලයන් වහන්සේ ගැන බොහෝම සතුටටපත් වෙනවා ස්වාමීනි එක ඒකාන්තයෙන් සත්‍යයක් ඒකාන්තයෙන් සත්‍යයක් කියලා මේ කාම ලෝකයේ තියෙන ආදීනව ගැන වැටහීම් සහිතව සතුට සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් මේ පින්වත් පිරිස කල්පනා කරන්න විශේෂයෙන්ම මේ රට්ටපාල සූත්‍රයට අනුව රට්ටපාල ස්වාමින් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ මේ ආදීනව හතර බොහෝම නුවණින් දැනගෙන මේ කාමයන්ගෙන් නික්මිච්ච කෙනෙක්. ඉතින් අපටත් මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ පරම ශාන්ත නිවනටපත් වෙන්න මේ කාමයන්ගෙන් නික්මිය යුතුමයි. ඒ සඳහා කාමයන්ගේ මද ආස්වාදය මද ආස්වාදයක් හැටියටත් බහු කාලීන වූ ආදීනමය බහු ආදීනමයක් හැටියටත් වටහා ගැනීමට මේ සූත්‍ර දේශනාව ඒකාන්තිවහල් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සියලු යහපතම වේවා